නම් නම් සිට මම ප්‍රශ්න මගේ ලියන්නේ මේ කිමතුන්ගේ හත්සන් දේශාම මේ මගේ ජීවිතම කරගෙන ඉන්න මේ දැනගත් යුද්ධම් කොටස වටිනා කියලා මට ඉස්සම හිතුණා මේ දෙලද විදිහට දෙක කතා කරන එක නම් පොඩි කරන්නේපා පාර්ටික කෙටින් අස්සේ ඉන්නේ මේ ඊට පස්සේ මට තව ගන්න මතක් කරනවා මේ ඊයේ අපි කතා කරපු දහම් කොටස් ටික තේ කරගන්න. ඒක අපි මතක කළා. කර්තව්‍ය ග්‍රහයක කාර්යයෙන් සීමා කරලද මාස කියන. දැන් එතන හොඳට මතක තියාගන්න ඕනේ රාග දේශ මොහ කෙලෙස් නැති වුණාට අවිද්‍යාව අනුශෝතන කියනවා. අවිද්‍යාව අනුශේ කියනවා. ඒ කියන්නේ පාන කර්ම විපාක වශයෙන් හටගත්ත ටිකේ ඇත්ත ඇති හැටි නොදකිනවා කියන කම තමයි මේ දුර වෙලා නැහැ. ඒ හිඳයි සීමා නොකරලා තමනසින් ඉන්නකොට හිතියම උත්තරේ හරියන්නේ නැහැ කියන එක කියන්නේ සීමා නොකරලා තමනසින් ඉන්නකොට අලුතෙන් රාග දේශ මොහ ඇති වෙන එක නතර කරන එකයි වෙන්නේ. ඊට පස්සේ මේ කල්යාණ මිත්‍රත්ව සම්ධර්ම ශ්‍රවණය කරලා උත්තරේ මෙතන තබන්න ඕනේ. කියන ටික මතක තියන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇත්ත ඇහිච්චේ දැනගත්තාම දැනගත්ත ධර්මය නිතරම සිහි කරන්න ඕනේ. සීමා නොකරනද මනසින් එනකොට වෙන්නේ අලුතින් කෙලෙස් ධර්මයෙන් නෑ, නීවරණ ධර්මයෙන් නෑ මේ ඥාන දර්ශනයට ඉදහල්ලා තියෙනවා. එතකොට මේ සීමා නොකරනද මනසට පවතින තැනක පවතින ධර්මතා පිළිය ඇත්ත ඇති ඇති දකින්න හැටි තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඊට පස්සේ සත්‍ය විසුද්ධිය කියන එක දැනන්නේ මේ සීලයෙන් පටන් අරගෙන මේ සීමා නොකළන මාර්ගයෙන් ඇත්ත ඇති ඇති දකින්න තැනට අනුකරණ මනස වැඩෙන ආකාරය. Taman තුල සීමාව හදාගත්තාම අනුකමෙන් මනස යක්ඛම්බුත් ඥාන දර්ශනය ආරම්භ වෙන ආකාරය තමයි සත්‍ය සුද්ධියෙන් පෙන්නන්නේ. මොකද අපිට බාහිරින් යන්න නැහැ. බාහිර ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ප්‍රතිපදාව වෙලම ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්නේ. එතකොට මේ යන ගමන වල තමයි මේ සත්‍ය සුද්ධියෙන් පෙන්නන්නේ සීමා නොකරකට මාසේ තියෙන ඇත්ත ඇති හැටි ලක්ෂණ කියන්නේ කියන්නේ නැහැ කිව්වහම අනිදස්සනවා. එහෙම ධර්මතාවය. රූපය කියන්නේ වාර්ම සතහන් මාත්‍රය වලට ඡායා කෝලේ කියලා කිව්වහම ඒ ඇත්ත කිව්වොත් මොනෝයේ ස්වභාවය තමයි යථාභූත ස්වභාවය කියන්නේ. මොනෝ යථාභූත ඥාන දර්ශනය දැක්කහමයි මේ හිත ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මිදෙන්නේ. යථාභූත ඥාන දර්ශනයෙන් මිදීම නෙමෙයි යථාභූත ඥාන දර්ශනය නිසා ඇත්ත දෙහිදී දැකීම නිසා ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා. ඔය ඇත්ත ඇත්තේ නොදකි කෙනකක් ආශ්‍රය දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සීමා නොකරලා තමයි හිතියට ඇත්ත දෙක නැත්නම් අමතක වෙච්ච ගමන් ආයි පුද්ගලයේ සත්‍ය කියන කෙලෙ සිය දෙනවා. ඒකයි. ඇත්තම දැක්කොත් එමුන් දිනු පාරලු. ඇත්ත දැක්කහම ආශ්‍රය සේවනවා කියලා කියන්නේ අසීය කියලා එකක් නෑ. මුලාව කියලා එකක් නෑ. ආශ්‍රය කියලා එනකම් කියෙ දෙන්නේ. ඒක මෙතන ඒක මෙහා නැතුව සීමා නොකරන මනසෙන් සිහියෙන් ඉන්නකම් හිටියේ කිසියට නුගම ආයි තාස්ත්‍රය දෙනවා ඒකට හේතුව මොකද සීමා නොකරන මනස කවදින් දරන පවතින ඇත්ත දකින්න ඕන නැති නිසා එතකොට මේ ඇත්ත දකින්න ඕන ඇති වුණාමයි ආශ්‍රව අවිද්‍යාව නිරුද්ධ වුණාමයි ආශ්‍රව නැති ආශ්‍රව කියන්නේ දෙන්නේ පුද්ගලයේ සත්‍ය කියන හැඟීම දෙන්නේ එහෙම වුණාම ආශ්‍රයන්ගේ මේවා අතුරු කරන්නේ එතකොට මේ සත්‍ය විසුද්ධිය කියන එක තියෙන්නේ අපිට මේ සීමා නොකරන මනසේ පවතින ඇත්ත ඇතිහෙටි දැකලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගන්න එතකොට ආශ්‍රයන් ඡේදනවා ආශ්‍රය ඡේදනවා අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා ආශ්‍රව එකම ධර්මයක් කාමාශ්‍රව භවශ්‍රව විතර අවිද්‍යාවශ්‍රව කියන ආශ්‍රව ධර්ම හතරම නොයදෙන විදිහට මේ ඥාන දර්ශනය අකේත වුණාම කියන ක්ෂීණාශ්‍රව සහතන් වහන්සේ කියලා. ආශ්‍රව ඡේදෙච්ච. එතකොට ඒ සඳහායි අපි මේ ප්‍රතිපදාව ගැන කතා කරන්නේ. එතකොට මේකෙදි ඉස්තර ගත්තාම කියන එකට සීල චිත්ත දිට්ඨි මේවා ගොඩු විශාල තහම් පරිච්ඡේදයන් ඥාන දර්ශන විද්‍යාව ගැන කතා කරමු ඥාන දර්ශන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ආපම වල ආයතන ටික කොහොම ඇත්ත ඇටි කියනවා මෙන්න මේවා තමයි ඥාන දර්ශන කියලා කියන්නේ නෝනින් දැක්කේ කියලා නමුත් ඒවා මම ඔක්කොම කිසිම හඳුන්වන්නේ නැහැ ඒක විස්තර කරන්න තරමක් තියෙන්නේ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 නමුත් සත්‍යනන්ද සූත්‍රයෙන් ගත්තාම ඒක පසුගියම තත්යන කාලේ අහතර නිසා මම ඒකේ මේ විසුද්ධිය හතර ගත්තා. එතනදී උපමාවක් පෙන්නනවා මන්තමේ පුත් උන්නතේසතර මහන්සේ සත්‍ය විසුද්ධියට සෙල්ප මහරහතන් වහන්සේට කොසල් රජුන්ට සරත් නුවරින්ද සාකේත නුවර හදිසි ගමනක් යන්න වෙනවා. එතකොට හදිසි ගමන යන්න විනීත හික්මුණු අසුන් යෙදු රසහත පිළිවෙලින් තබනවා. කුසල රජතුමා සරත් නුවරින් පළවෙනි රථයට නගිනවා. නැගලා පළවෙනි රථයෙන් දෙවෙනි රථය ළඟට එනවා. පළවෙනි රථය අතහරිනවා දෙවෙනි රථයට නගිනවා. දෙවෙනි රත්යෙන් තුන්වෙනි රත්යෙන් ගාවට එනවා දෙවෙනි රත්ය අතහරිනවා තුන්වෙනි රත්යට නගිනවා තුන්වෙනි රත්යෙන් හතරවෙනි රත්යෙන් ගාවට එනවා තුන්වෙනි රත්ය අතහරිනවා හතරවෙනි රත්යට නගිනවා හතරවෙනි රත්යෙන් හතෙන් පස්වෙනි රත්යෙන් ගාවට එනවා හතරවෙනි රත්ය අතහරිනවා පස්වෙනි රත්යෙන් හයවෙනි රත්යෙන් ගාවට එනවා හතරවෙනි රත්ය අතහරිනවා හයවෙනි රත්යෙන් හත්වෙනි රත්ය ගාවට එනවා හයවෙනි රත්ය අතහරිනවා හත්වෙනි වශයෙන් සාකේත නුවරට ඇතුළු සාකේත නුවර දොර තියෙන කුසල රජුන්ගේ නෑ හිතනේ සාදී නවල ක්‍රියාවගෙන ඔබතුමා මේ රත්යෙන්ම දාවේ සරත්නෝර ඉඳලා කියලා අහනවා එතකොට මනාකොට පිළිතුරු දෙන කුසල රජුරෝ මෙන්න මෙහෙම උත්තර දෙනවා මම පළවෙනි රත්යෙන් දෙවෙනි රත්ය කාටද පළවෙනි රත්ය ඇහැරියා ඒ විදිහට කියලා හරින සත්‍යයෙන් හත්ෙන් සත්‍යයට ආවා. ඒ හත්ෙන් සත්‍යය මම මෙතෙන් ආවා කියලා මනාවකට උත්තර දෙනවා. කියලා මෙන්න මේ විදිහට සරත්නි සීලය චිත්ත විසුද්ධිය දක්වායි චිත්ත විසුද්ධිය ධිට්ඨි විසුද්ධිය දක්වායි ධිට්ඨි විසුද්ධිය සංකල්ප විසුද්ධිය සඳහායි කාංකායුත්ම විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහායි මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහායි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය සඳහායි කියලා මං සාධුපුත්‍රණාගේ උත්තර දෙනවා කොකින් තමයි ගුණක් කර්මයේ සූත්‍රයේදී කුමටද මේ සාසනේ භ්‍රමචර්යාව හේතු වෙන්නේ කියලා අහනවා මං සාධුපුත්‍රණාගේ සරත් මහරහතන් වහන්සේ මම අනුපාදාන පරිනිර්වාණය සඳහා හේතු වෙන්නේ. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නැතිකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයෙන් කෙලෙසුන්ගෙන් මනස නිදීම බලාපොරොත්තු වෙනු මේ සාසනය හේතු වෙන්නේ. භාග්‍යවත් නාථලා උදාපන් කියලා මොකටද? අනුපාදාන පරිනිර්වාණය සඳහා. අනුපාදාන පරිනිර්වාණය කියන සීලයද කියලා අහනවා. නෑ සමාධියද ප්‍රඥාවද සීල විසුද්ධියට නෑ චිත්ත විසුද්ධියට දිට්ඨි විසුද්ධියට සංකාරයතන විසුද්ධියට මග්ගම ඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය නෑ කියනවා. ඕවා එකක්වත් නෑ කියනවා. එතකොට මේවා එකක්වත් නැත්තම් කොහොමද මේ බහැරද අනුපාද පරිණිරවාණය වෙන්නේ? නෑ බහැරක් නෑ. මේවා බහැර අනුපාද පරිණිරවාණය වෙනවා පුතජන කියන කෙනෙක් වෙන්නේ. මොකද පුතන්ජලි කියන මේ හතෙම බහැරයි. ඊට පස්සේ මේ හතක් නෙමෙයි මේ බහැරක් නෙමෙයි නම් කොහොමද? කිව්වහම තමයි හතක් නෙමෙයි හතින් බහැරක් නෙමෙයි කියලා කිව්වහම තමයි අනුපද පගලට ඔය උපමාව දෙන්නේ. එහෙනම් මේකේ අර්ථය මෙන්න මේ විදිහට දකින්න කියලා. එතකොට මේ ඒ වගේ නිවන කියලා කියන්නේ සීලයක් නෙමෙයි, චිත්ත විසුද්ධියක් නෙමෙයි, ධිට්ඨි විසුද්ධියක් නෙමෙයි. සංකාරයෙන් තමයි ශුද්ධියක් නෙමෙයි. මග්ගමග්ග ඥාන දර්ශන ශුද්ධියක් නෙමෙයි. ප්‍රතිපදා ඥාන දර්ශන ශුද්ධියක් නෙමෙයි. ඥාන දර්ශන ශුද්ධියක් නෙමෙයි. કોઈ හතෙන් බහැලට කුත් නෙමෙයි විමුක්තිය. මේ ආරියත්ය. ආරියත් පොලේ. ඒ මේ හතමත් නෙමෙයි. මේ හතෙන් බහැලට කුත් නෙමෙයි. නමුත් මේ එකින් එකට එකින් එකට වෙලා අන්තිම හතෙන් සංකේතන වලට තුනම වගේ ඥාන දර්ශන විසුද්ධිය නිසා විමුක්තිය. කියන කාරණා උදා තේරෙන්නේ. සාකේතනවර කියන්නේ රසහස නෙමෙයි නේද? නෑ. කොසල් වජ්ජෝ වගේ තමයි යෝගියා. සරත්නවර තමයි වගේ තමයි මේ සක්කාය දිට්ඨිය මෙතර ලෝකේ. සාකේතනවර වගේ තමයි නිවන. මෙතර ඉඳලා එතරට. සක්කාය දිට්ඨිය ඉඳලා නැත්නම් මේ පුද්ගල භාවයේ ඉඳලා නිවන දක්වා. තියෙන ප්‍රතිපදාව. එතකොට පිරිත සතුන් වියදු හතහත වගේ තමයි මේ විසුද්ධි හත. එකකට එකකට එකකට පැමිණ තමයි යන්න තියෙන්නේ. එතකොට ඒකෙදි මුලින්ම කියන්නේ සීල විසුද්ධිය. සීල පිළිසිතු වෙනට ඕනේ. ඒකෙදි සීල විසුද්ධිය කියලා කියනකොට මේ ශාසනය ගත්තාම සිල් පිරිසුදු කරන්න කියලා 아무තු එකක් නැහැ ඒක 아무තු එකක් කිව්වේ ඔබට මම උපමාවක් කියන්න කියනකොට දැන් අපි කවුරු හරි කෙනෙක් කුරුචන් කරනවා කුඹුරු කරනවා කුඹුරක් කරනකොට ඉස්සෙල්ල කුඹුර හාලා පොරු ගාලා මඩෝල වේව පුරනවා නේද බීජ ටිකක් එහෙන්න ඕනේ දැන් බීජ පුරුවට පස්සේ ඒ ටික වෙනකම් වෙන වෙනම වැඩ ටිකක් තියෙනවා බීජ පුරුවට පස්සේ දැන් මේකේ මුල් ඇදලා පළවෙන්න ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? වතුර හරවන්න වෙයි. කොන්න වල්පරය කියන්නේ තියෙන තෙල් ගහන්න වෙයි. පොර ගහන්න වෙයි. ඈ වතුර රැකගන්න වෙයි. තෙල් පොරවල යන්න ඕනේ සිංගුව. ඒක දැකගෙන විදිහට. හරි. මොකද එහෙම කළාම ඔයගොල්ලෝ කරන්න තිබුණ ඉතල මොලේ දීලා දැම්මට පස්සේ ඔයගොල්ලෝ කියන ඔය වැඩ තුන විතරයි. ඒක මුල් නැත්තා. හරිද ටිකක් බලේනවා මේ ටිකක් ලොකු වෙච්ච බැලේ මොටේ ජීවම් කලේ ටිකක් පොළ දෙක තුනක් වෙනවා ලොකු වෙන මට්ටමට ඕගොල්ලෝ මොකද කරන්නේ අර ධර්මතා තුන විතර නේද කරන්න තියෙන්නේ වල්පරයන් දිරුම උගලනවා තෙල් ගහනවා ගහනවා වසාරනවා වසාරනවා විසක කොලේ අදින්න පුළුවන්ද ඒ දවසේ දැන් මේක ටික ලොකු ගොයන් ගහක් වෙන මොකද කරන්නේ ඒ ටික ඊට දැන් මේකේ මන්දි කොයමක් වෙන්න කරන්න තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ අර ටික සැපෙන්නේ කියලා දැන් මේක ධර්මතාවයෙන් ධර්මතාවය වෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් කරල් හැදෙන්න, ඒකට කිලිවදින්න, ඊට පස්සේ කරල් පැහෙන්න ඔක්කොටම අපිට කරන්න තිබුණේ එකයි නේ. මොකද අපිට ඔක පටන් ගන්න හැකිද නෑ මම ගොයන්නේ කරල් හැදෙන්න දෙන්නේ පටන් ගන්නවා කියලා පටන් ගන්න බලවන්නේ එහෙමනම් මොන කෙලිම ගියා කියනවා කියන පටන් ගන්න නේද? එතකොට දැක්ක අනුපිළිවෙලින් මේක වැඩෙන්නත් ඕනේ ගහ. ගහේ අනුපිළිවෙලක් තියෙයි. අපිට ඕනේ තැනින් මම මෙන්න මේකයි කරන්න කියලා ඕන තැනින් ගන්නත් බෑ. තේරුණා නේද? මම බන්දි ගොයමක් හදා ගන්නවා එකපාරටම කිරි වැටිච්ච ගොයමක් හදා ගන්නවා කිරි පැහිච්ච ගොයමක් හදා ගන්නවා කරව බය වෙච්ච ගොඩක් හදාගන්න බුල මට ඕන ඕන දෙයක් ගන්නත් බෑ. පීජේ දාලා මට උපස්ථානය කරන්න විතරයි පුළුවන්. ඔය ටික ගන්නකොට අනුක්‍රමයෙන් හොඳට පැහැදිලා කරල් ගෙවුනහම ඊට පස්සේ කමල ගන්න. තේරුණානේ? ඒ වගේ ඉස්සෙල්ලා කුඹුර සකස් කරගන්නවා වගේ අපිට තියෙන්නේ වටපිටාව හදා ගන්න ඕනේ. හරිද? කල්යාණ මිත්‍රයසුව සද්ධර්ම ශ්‍රවණය කියන ටික හදා ගන්නවා. හදාගෙන හිතලා පන්තිල් අටදින් සමාදන් වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාත්මෝක් සංවර සීලය, ආජීව පරිසුද්ධ සීලය යුක්ත වෙනවා. විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයෝ සද්ධර්ම ශ්‍රවණය කියන තැනින් අරගෙන බීජයක් රෝපණය කරගන්න. හරිද? සීලයක හිතල සීලයක බීජයක් කුඹුර හදාගත්තා. ඊට පස්සේ කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියන තැනින් ගන්නවා බීජයක්. බීජයක් කියන්නේ මේ භවතින ඇත්ත ඇහිති සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේක මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසායි ආශ්‍රව ධර්ම කෙලෙස් කියන්නේ ඒ නිසා මේ දුකත් ඇතුළ දුකට හේතුවත් ඇති මෙන්න මේ විදිහට ජීවත් වෙනකොට මේ ආශ්‍රව ධර්ම සේවනවා දුකක් නැති වෙලා දුක ඇති කරන හේතුව නිරුද්ධ වෙනවා කියලා කියනවා. එන්නලා ඊට පස්සේ ඒ සඳහා මෙන්න මෙහෙම කරන්නයි කියන උත්තර කියලා ගන්නවා. මේ බීජ ප්‍රෝපණය කරනවා වගේ තමයි චතුරාර්ය සත්‍ය මුලින්ම අහගන්න එකයි. කල්ල ඒ සඳහා මේ ඇත්ත ඇති දකින්ද සීලයක පිළිතලා සමත කමතහනක් වඩමින් නුවණින් මේ සතරපට්ඨාන වඩන්න නැත්තම් සත්පුද්ගල භාවයට හැමෙන් මේ සවිඥානික කය ආධ්‍යාත්මික බාහිර මේ කය ඇත්ත ඇති බලන්න මෙන්න මෙහෙම බලන්න කියලා සීල සමාධි ප්‍රඥා කියන සීල ශික්ෂාව ගැන ඉගෙන ගන්න සීලයක පිළිතලා සමතකමඨහනක් වඩමින් බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහනක් වඩමින් නාම රූප ධර්මය මොනින් බලන්න කියලා උත්තරයක් ඉල්ලගත්තා හරිද ගත්තා ඒක කලේ මොකටද ප්‍රතිපදාව සඳහා මේ ඇත්ත නොදැක්කොත් වැරදි දැකීම හේතුවෙන් ආශ්‍රව ඇතිලා දුක ඇති වෙන හැටි දැක්කා. ඇත්ත දැක්කහම ආශ්‍රව දුර වෙලා දුක නිරුද්ධ වෙනවා දැක්කා. ඒ නිසා ඇත්ත බලන්න ඕනේ. ඇත්ත බලන තැන බලන්න මෙන්න මෙහෙම කරන්න කියලා උත්තරේ ඉගෙන ගත්තා. කියන්නකෝ. ඉගෙනගෙන අපි කියන යථාභූත ස්වභාවය අපි අහකට ස්වභාවය ඉගෙන ගත්තා. දැන් මේ පින්වතුන් සීලයට පිළිතලා සමතකම තහනකට හිත තබාගෙන ආනාපාන සතිය ආදී කමඨානක් වඩන. එක්ක බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී කමඨානක් වඩන. විටින් විට මේ කයේ නාම රූප ධර්මය බලනවා. ඒ රූපේ තෙස්ලෝමිය ධම්මස් කියන යුක්තයි කනබල ආහාරයෙන් හැදලා තියෙන්නේ. කය අතුරු කරගෙන පෞද්ගලික චිත්තචෛතසික නිසා මේ කය ප්‍රවත්ම වෙන හැටි මේ නාම රූප දෙකක් පවතින තැනක නොදන්නා සුන්දර පුද්ගල කියන අදහසක් කියලා තියෙන නිසා හොඳට නොවන හිතට ඕල් වෙනවා හිතනවා බාහිර සත්‍ය පුද්ගලයා කියලා හම්බෙන් දැනගත් තියෙන නාම රූප දෙකක් කියලා හොඳට බලනවා මේ විදිහට නොවනින් බලමින් හිත වඩනවා හිත වඩමින් නොවනවා දැන් මේකෙ මුතුන් සිල්වත් කියලා ඇවිත් මේ ටික කරන්න කරන්න ඕගොල්ලෝ සීලයෙන් කෙරෙන්නේ මොකද අද සීල් ශ්‍රීවත් වෙලා තියෙන ඕගොල්ලෝ පුද්ගල භාවයෙන්. අද සත්තු මරන්න නැත්තේ සත්තු මරන්න හොඳ නැති හින්දා. ඒක පෞ සිද්ධ වෙන හින්දා. ඒක නරක දෙයක් හින්දා මිසක සත්තු මරන්න බැරිකම හින්දා නෙමෙයි. හොරකම් නොකරන්නේ හොරකම් කරනකොට හොඳ නැති හින්දා. වැරදි හින්දා. ඒක නරක හින්දා. හොරකම් නොකරන නොකිරෙන කම හින්දා නෙමෙයි. හිතලයි අද කරන්නේ නැත්තේ. නමුත් ඕගොල්ලෝ සීල විසුද්ධිය කියලා කියන්නේ සීල පිරිසුදු වෙනවා කියලා කියන්නේ ඒක කරන්නේ හේතු ඝාතෝ. සීල වැඩෙනවා කියලා කියන්නේ මේ කෙරෙන්න තියෙන හේතුව මත හැරෙනවා. අතහැරෙනවා. ඒ සඳහා ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? පුද්ගල භාවයෙන් සීලයක පිළිකිය. පිළිතුර සමථ විදර්ශනා දෙක වඩන එක විතරයි කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට. මම සිල්වත් වෙනවා කියලා මේ ඉන්න එක හැමදාම හරියන්නේ නැහැ. හැබැයි සමත විදර්ශනා ධර්මයේ වඩනකොට නීවරණ ධර්ම දුරුදු දුරුදු හිත සමාධියෙන් සමාධියෙන් ලෝභ දේශ විතරක එන්නේ කලු කෙලෙස් එන්නේ මේ සීලය කැඩෙන්න තියෙන ඉඩම නැති වෙනවා. සීලය කියන්නේ ඉන්න තැනමයි ඉස්සලා තහවුරු. දැන් මෙතන කියලා හිටපු තැන ඉඳගෙන මේ ටික කරනකොට මේ සීලයම හොඳට පිස්සු. එතකොට තාම මේ අපි සිල් රකින්න කොටස යන්නේ මේ භාවනා කරනවා කියලා කිව්වා. හරිද? එතකොට සමතකම තහනම් වඩන එකනොත් මේ විදර්ශනා කරන එකනොත් අනිත් පැත්ත නෙමෙයි යදෙන්නේ නැහැ. මෙහි ඉන්න පැත්ත තහවුරු වෙනවා. හොඳට සීලය තහවුරු වෙලා යන්දව ශක්තියේ තමන්ට හිතනවත් සත්තු මරන්න බැරි ඒක හිත උපදින්නෙම නැති එක මොන තරම් බලුද කියලා මනසට දැනෙන මට්ටමක් එනවා. දැනෙන මට්ටමක් එනවා. හොරකම් කරනවා කියලා ඒක හිත උපදින එක සලු මට්ටමට දැනෙන මට්ටමක් එනවා. ඒ මට්ටම ඉබේ මේක ගන්න බෑ. සීල විසුද්ධිය කියන සීල විසුද්ධියම ගන්න බෑ. වෙන්න ඕන එකක්. ගෝයන් ගහ අදින්න බෑ. හැදෙන්න ඕන එකක්. මා අපිට කරන්න පුළුවන් තෙල් සපයා වතුර ටික පොහොර යොදන එකයි ඔය තෙල් යොදන එකයි විතරයි වගේ මේ සීලයේ පිළිබඳ සම්මතින් දර්ශනා කියන ධර්මතාව දෙක සම්පූර්ණ එක විතරයි කරන්න පුළුවන් අපිට. පොඩි කරනකොට සීලයේ පිළිසිදු ඊට පස්සේ දැන් මේ හැදුණු ගොයම් පෙළේ ටිකක් ලොකු පෙළයක් කරන්න ආයෙත් අපිට ගොයම් ගහදින්න බෑ. දැන් ওই සමතින් දර්ශනා වටනකොට සීලය කැඩෙන්න තියෙන හේතුව නැතිව දැන්ට වෙනවා. සෝදුරසත් ඔය සමථ දර්ශනාදී තමයි කරන්නේ. සීලේ කියන සීලේ මෙන්න තහවුරු තවදුරටත් කරන්නේ අපි සමතකම තහනක් වඩමින් හොඳට මේ නාම රූප ධර්ම මෙනෙහි කරන එක භාවනා කරනවා. සමත විදර්ශනා ධර්මයේ වඩන එක කරන්නේ. වඩනකොට වෙන්නේ නීවරණ ධර්ම චිත්ත විසුද්ධිය ඇති වෙනවා. ටික ටික ටික ටික ඔන්න දැන් තමයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට කාමවචර උපචාර මට්ටමේ සමාධි ඇති වෙනවා. ඊට පස්සේ ධ්‍යාන මට්ටමේ සමාධි මට්ටම දක්වා එන්න පුළුවන්. එතකොට ඒ සඳහා මම දැන් මේ මට්ටමේ සමාධියක් ගන්නවා මම මේ මට්ටමේ සමාධියක් ගන්නකොට තමයි මේ සමාධිය ගන්න බෑ. ඒක එන්න ඕන එකක්. මේ මේ ටික කරනකොට සීලය වෙනවා. ඊට පස්සේ පළවෙනි එක අතහරිනවා දෙවෙනි එකට ආවා වගේ දැන් සීලයේ පිහිටිය එතනින් පස්සේ මොකද වෙන්නේ ආයෙත් මේ ටික දැන් තමයි සමාධිය කියන ටික පටන් ගන්න. හිත සමාධිය. ඉස්සෙල්ලා තමන්ට හොඳට දැනන තමන්ට මේව කරන්න හිතවත් නොනෙමෙන තත්ත්වයට මම තමගේ මානසික මට්ටම මේවා ඉස්සෙල්ලා හොඳට සීලයේ ඉස්සතියි. ඊළඟට ඒ උතාවේ තාම සමාධිය කවර කරපද කියන එක හිතන්නේ එතකොට. ඊට පස්සේ ඔන්න නීවරණ ධර්ම දුර වෙලා හොඳ චිත්ත සමාධියක් ඇති වෙනවා. සත්‍ය නිමිති හිත තියාගෙන ඉන්න පුළුවන්. හිත දුවන්නේ තමන්ගේ පාලනය යටතේ තමන්ගේ සිහිය යටතේ තමන් හිතන විදියට හිත හසුරවා ගන්න පුළුවන් මට්ටමකට එනවා ඊට පස්සේ හිත දුවන්නේ නැති කාමච්ඡන්ද ව්‍යාපාර කියන මේ දුක්ඛ චෝක චිකිච්ඡාගේ නිවරණ ධර්ම දුරු වෙලා උපචාර මට්ටමේ සමාධි අර්පණ මට්ටමේ සමාධින මට්ටමට එනවා ආපහු අපිට ඒද කරන්නේ. එතකොට ඔන්න එයා සමාධිය. ඒද කරන්න තියෙන්නේ සමතනින්ත ආශේවනය කරන්නේ මේ නාම රූප දෙක බලන්න. බලනකොට දිට්ඨි සුද්ධි කියන්නේ මෙච්චර කාලයක් මෙච්චර බැලුවත් මේ නාම රූප දෙක පුද්ගලයේ කියලාමයි පෙන්නේ. නාම රූප දෙකක් කියලා කියන්නේ. අන්න දැන් අර සමාධිය වෙනාට පස්සේ දැන් සමාධිය කොට සතහනක් දැන් හොඳට නාම රූප දෙකක් කියන එක වෙනවා. એટલે නාම රූප ධර්ම පිළිසිඳ දැකීම දිට්ඨි සුද්ධි කියලා කියන්නේ. රූපේ කියන එක ආහාරයෙන් හටගත් එක රූපේ කියන එක වෙනම ධර්මතාවයක් නෙවෙයි තියෙන්නේ. ඒ කාය අතුරු කරගෙන පවතින චිත්තජයසික ටිකක් ඒක මෙහෙමයි. මේ චිත්තජයසික ටික රූපයට උපකාර කළා රූපේ චිත්තජයසික ටිකට උපකාර කළා මේ ධර්මතාව දෙකක පැවැත්මක් සිද්ධ වෙනවා නේද? මේ ධර්මතාව දෙක නොදන්නාකම නිසා මේ පුද්ගලික සත්‍යකින් දිට්ඨියක් ඇති වෙලා නේද? කියන දිට්ඨියෙන් දිට්ඨිය ඇතිවෙච්ච දිට්ඨි නිදානයක් දකිනවා. දිට්ඨිය ඇතිලා තියෙන තැනක තියෙන රූපයක් දකිනවා, නාමයෙන් දකිනවා, නාම රූප ධර්මයක් පේන්නේ කියලා දකිනවා. දකිනකොට මේ රූපය හෝ නාමය හෝ නාම රූප දෙක ආශ්‍රයෙන් දිට්ඨිය පිළිසිදු වෙනවා. දිට්ඨිය පිළිසිදු වෙනවා. ඒ සඳහා මම දැන් දිට්ඨි විසුද්ධියයි වඩන්නේ කියලා ගන්න බෑ. මම දැන් චිත්ත විසුද්ධියයි වඩන්නේ කියලා ගන්න බෑ. ගොයන් ගහ අදින්න බෑ වෙනවා. දැන් මොන්න එයා ඒ සමත දර්ශන දෙකමයි කළේ. කරනකොට කළපු එකේම පවතින හිත නීවර ධර්ම දුර වෙනවානේ. ඔන්න එදාටයි ඒ මට්ටමට ආවම ඔයගලන්ට අපි මේ කතා කළාට මේ නාම රූප ධර්මයක් තියෙනවා කියලා බැලුවට ඕක නොතනෙන්නේ තව සීලය කියන තර තහවුරු වෙන්න ඕනේ, තව නීවරණ ධර්ම දුරු වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට තේරෙන්නේ. තේරෙනවා කියන්නේ දැන් Taman තුලින් වැඩෙන්නේ නෙමෙයි. Taman ආධ්‍යාත්මික ශරීරයේ බහැර නාම රූප දෙකක් කියන මේ දෙකේ තමයි විදර්ශනා කරකව සමතකම තන වැඩි. සමතකම තන වඩමින් සවිඥානික වස්තුන් නුවණින් බලන එක විදර්ශනාව මේ විදිහට සමුදේ දර්ශන වඩන එක තමයි සීලයට අවුලුනේ. ඒක තමයි නීවරණ ධර්ම දුරුනේ. ඒ දර්ශ ඒ සිද්ධිය තමයි එතන පවතින නාම රූප දෙකේ ඇත්ත ඇති දැක්කීම දැක්කීම පිළිබඳව. ඊට පස්සේ ඒ දකිනකොට මේකෙදි සමථ එකම විදර්ශනා ඥාන ටික ටික දියුණු වෙනවා. විදර්ශනා ඥාන දියුණු ඒ කියන්නේ ඥාන දර්ශනේ ටික ටික වෙනස් වෙනවා කියලා කියන්නේ ඒක. දැන් නාම රූප දෙක කියලා දැක්කහම කාංකා විතරේ සුද්ධියට හැරෙනවා. දැන් නාම දෙකේ සුද්ධිය අතහරිනවා. කාංකා විතරේ සුද්ධිය කියන්නේ සැක සංකා. නාම රූප දෙක කියලා දකිනකොට මේ නාම රූප දෙක ඇති වුණේ කොහොමද කියන එකට යනවා. පුබ්බන්තේ ඥානෙට යනවා. ඉබේම. පෙරත් මේ වගේ නාම රූප ධර්මතාවයක් තියෙද්දී එදා මේ නාම රූප දෙක නොදන්නාකම නිසා ඇතිවෙච්ච ditthිය හේතුණා නේද අද මේ වගේ නාම රූප දෙකක් ඇතිවෙන්න අද මේ නාම රූප ධර්මයේ පිළිසිඳ නොදැක්කොත් ඇති කරගන්න සත්පුරුෂ දෘෂ්ටියක් තියෙන ඒ සත්පුරුෂ දෘෂ්ටි හේතු වෙනවා නේද මේ කෙලෙසේ නේද නැවත නාම රූප දෙකක් ඇතිවෙන්නේ කියලා පුබ්බන්ති ඥානය අපරන්ති ඥානය පුබ්බන්ත අපරන්ති ඥානයට ගිහිල්ලා කංකාදා වෙනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පඤ්ච සම්පාද ධම්මේසු කංකති කියන කංකති දෙක අතර පඤ්ච සම්පාද ඥානය හරහා දැන් යාට ඉබේමයි මේ නුවණ ටියුර වෙන්නේ ඉස්සෙල්ලා බැලුවේ සීලේ සමතකමට හනක් පරිමේ නාම රූප දෙක විතරනේ දැන් හිතීමේ පරසේ ඉබේම පලවෙනවා මොකද සත්‍යයේ කියන තැනකින් හිතී නාම රූප දෙකක් නම් තියෙන නාම රූප දෙක ඇතිවෙන්නේ කොහොමද? දැන් සත්‍ය කියන දේ ඉන්න අපි පෙර ඉඳලා ආවනේ. මැරලා යනවනේ කියන තැනින් අපි සාධාරණීකරණය කරගෙන හිටියා. ඒක කර්ම වලටනේ අපි උපන්නේ. අපි කර්ම කරගෙන යනවනේ කියන තැනකින් බුද්ධංජා ප්‍රාන්තයේට ගැට ගැටයක් ගන්න අපි කියන්නේ. නමුත් සත්පුරුකල මහ මිදුණු ධර්මතාවයක් හොඳට දකිනකොට ඉදීම යාට අතීත නැගිට යන්නේ. එහෙනම් මේ නාම රූපය ඇතිවෙන්නේ කොහොමද? පුද්ගලයෙක් සත්‍ය නෙවෙයිනේ. එතකොට තමයි පුබ්බන්ති ඥානය වෙන්නේ. අපරන්ති ඥානය වෙන්නේ. පුබ්බන්ත අපරන්ති ඥානය වෙනවා. ඥානය වෙනකොට පුබ්බන්ති කංකති අපරන්ති කංකති පුබ්බන්ත අපරන්ති කංකති කියන එක අතහැරෙනවා. එතකොට දැන් ඔන්න එයාගේ මනසේ විදර්ශනා ඥානෙ නැත්තම් නුවණ එන්නේ එන්නේ වෙලිලා. එයාට බෑ මට කාංකා විතරන සිද්ධිය මෙහෙම වඩනවා කියලා කෙලිම පුම්බන්තේට අපරන්තේට හරවන්න බෑ. හොඳට ලකින්න ඥානය හිත මේකක් නෙමෙයි නුවණ. මේ නාම රූප දෙක දැක්කිනකොට දකින්න කම නිසාම තමන්ගේ නුවණ හැරෙන්න ඕන එකක්. එහෙම එන මේක උනේ කොහොමද? කියන එකට. පුද්ගල භාවයට පෙනෙන්නේ මට නාම රූප බලනවා කියන තැනකින් ඥාන දර්ශනේ මේ විසුද්ධියක් ඇති වෙලා නැහැ අපිට. දිට්ඨි විසුද්ධියක් ඇති වෙන්නේ හිතල දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න බෑ. ඒ කියන්නේ හිතල අපිට කිරින් වැඩිච්ච ගුවන් ගන්නත් හැකිද බොමනාවෙන් ගන්නත් හැකිද? අපි මේ ටික කරන්න තියෙන්නේ තෙල් ටික යොදන්න ඕනේ වතුර ටික යොදන්න බෝල් ටික යොදන්න ඉඳලා තියෙන්නේ. එයා විකින් වෙන්නේ. ඒ වගේ ඉන්ද්‍රියක පිට සමථ දර්ශනා ටික වඩන කොටයි සීලය තහවුරු වෙන්නේ ඔය ටිකමයි කරන්න තියෙන්නේ. නිවර්ණ ධර්ම දුරු වෙන්නේ. ඔය ටිකම කරනකොට නාම රූප දෙක තේරෙන්නේ. ඔය ටිකම කරනකොට නාම රූප දෙකට මුම්බන් තරන්ත ඥානෙ එන්නේ. ඒ හින්දා කිසිම වෙලාවක මොකද මම එහෙම කිව්වේ මම දැකලා මට හම්බෙලා තියෙනවා සත්‍ය විසුද්ධි බොහෝ කාලයක් වඩමු අය. ඈ කියන්නේ මම දැන් අහවල් වෙන සත්‍ය විසුද්ධිය වඩන ඒක ඉවර කළා දැන් අහවල් වෙනින් පටන් ගත්තා කියන අය සත්‍ය විසුද්ධිය හත්තට පාරවල් වඩපු අය ඔහොම හම්බුලා තියෙනවා. නමුත් එහෙම වඩන්න පුළුවන් එකක් නෙමෙයි කියන එකයි මම මේ කියන්නේ. ඉතින් ධර්මතාවයේ තේරුම් ගන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ඊට පස්සේ එයාට හොඳට නුවණ එනවා උපන්තේ කංගති අපරන්තේ කංගති උපන්ත අපරන්තේ කංගති දුර වෙලා පරිස්සම් කර ධම්මේ ඥානන් කියන දෙනකොට සංඛා සැප සංඛා ඔක්කොම දුර වෙනවා. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙනවා. මග්ග නොමග්ග කියන එක මේ ධර්මය මේ විදිහට නුවණින් සම්මර්ෂණය කරන කොටයි කළයි මේ නාම රූප ධර්මය නාම රූප ධර්මයේ පරිසම්පාද ධර්මයේ නුවණින් මෙන්න මේ විදිහට බලනවා නම් ආස්ව ධර්මයේ ඉන්නේ මෙන්න මේ ඇත්ත ඇති ඇති නොදකින්නකම නේද සසරේ ජරා මරණ දුකට යන්න තියෙන මඟ කියන එක. සසරෙන් මිදෙන්න තියෙන මාවත මෙන්න මේ ක්‍රමය නේද කියන එකට එයාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉබේම. ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනකොට තවදුරටත් තමන්ගේ නුවණ පළල් වෙනවා. එයාට ඉබේම ප්‍රතිපදා ඥාන දර්ශන විදිහට පහළ වෙනවා. ඔය ප්‍රතිපදා ඥාන දර්ශන විදිහට තමයි අපි නවමහ විදර්ශන ඥාන කියලා කියන්නේ. අර කියන්නේ එයාට දැන් නාම රූප දෙකක් දැක්ක නාම රූප දෙකට උපන්ති අපරන්ති ටික බලනකොට උත්තරයක් ආවා මේ නාම රූප දෙක අවිද්‍යා කර්ම සංහා කියන හේතුයෙන් හටගත්තේ කියලා. ඇයි? පෙර අවිද්‍යා කර්ම සංහා පෙර නාම රූප දෙක ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යා කර්ම සංහා නිසා මේ නාම ධර්ම ටික ඇති වුනේ. අද කනබුන ආහාරයෙන් මේ රූපය ඇති වුනේ. අද මේ ටික නොදන්නා කම නිසා ඇති කරගන්න දෘෂ්ටියයි අවිද්‍යා කර්ම සංහා කියන කේතික නැවත ගෙනියන්නේ කියන ටිකනේ මෙයාට සංකා විපරණ සුද්ධිය හම්බුනේ. ඊට පස්සේ දැක්ක මේ ඇත්ත දැක්කොත් දැකීමයි ප්‍රතිපදාව මේ ඇත්ත නොදැකීමයි සතර කියන්නේ කියලා. වර්තමානයක පටන් ගන්නා ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධිය උදේ ඥානයි. වර්තමානයේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය උදේ තේ දකින්න නොවන ඉන්නේ. දැන් බලන්න නුවණ එකින් එක එකින් එක බොහෝ කරලා තියෙනවා. පටන් ගත්තේ නාම රූප දෙක බලන්නේ කනගුණ ආහාරයෙන් රූපය හැදෙනවා. කෙරුණියද ධම්මස් කියන තැනකින් එතන අසුර කරන චිත්තචෛතක ටික කියන තැනකින් සමන්තේ එකම විදිහට උපකාර කරලා තියෙද්දි නුවණ ටික ටික ටික ටික දියුණු වෙලා පටිච්ච සම්පදාන රූප ධර්ම දැක්කලා පටිච්ච සම්පදයට ගිහිල්ලා පුබ්බන්තය අපරන්තයට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් ප්‍රතිපදාව කියන තැනකට ඇවිල්ලා පංච උපාදානස්කන්ධි උදේවේ දකින්නවා කියන නෝන කියන තැනට අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ එකකටවත් මහන්සි වෙන්න ඕනේ. ක්‍රමේ හරිනම් ඕගොල්ලන්ට යන මේ නෝන කියන එක එක එක විදිහට අනුමානය වෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ කියන්නේ වර්තමානයේ මොනවා හරි දෙයක් ගන්න දවසින් දවසේ කල් කරන අප්ඩේට් කරනවා කියලා කියන්නේ නේද ඒ වගේ මේ මේ නුවණෙන් දෙන්නේ දෙන්නේ අලුත් වෙනවා නුවණ පලක් තමන්ට කරන්න තියෙන එකම දේ තැනින් පටන් ගන්නත්තේ පටන් ගත්තාම අපි නාම රූප දෙක බලනවා කියන දෙනින් පටන් ගන්න එක වෙහෙසකින්තරෝ අපහසුකින්තරෝ නේවරුන් ධර්ම දුරුවේ දුරුවේ නොනෙන්නේ නෙන්නේ නෙන්නේ පලරලා වර්තමානයේ උද්‍යම ඥාණයෙන් පටන් ගන්නවා. මේ ස්කන්ධ ටික ස්කන්ධ ටික අර අවිද්‍යා කර්ම තණ්හා ආහාරය හටගන්න කියන එකත් හොඳට නොවන. හටගත් ස්කන්ධය නිරුද්ධ නැහැටි එතන සිම් සිම් සිම් සිම් මොනවා ටික පාලනය දිව ඥානය, බංග ඥානය, බලිපොත්ත ඥානය, ආදී ඥානය මුදික කමේ කරන්නේ මේ ඔක්කොම ප්‍රතිපදා ඥාන දර්ශන ශුද්ධිය කියන තැන. ඔන්න ඔය ටික හොද්දට මොහු කරනකොට කොහොම විදර්ශනා යන්නේ ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සීමා නොකරන ලද මනසේ පවතින ඇත්ත ඇති හැටිය ඇත්ත ඇති හැටිය විපරිත නොවිදින දකින්න මට්ටමටම එනවා ප්‍රතිත නොවන විදිහට දකින මට්ටම තියෙනවා. ඇහැට පෙනෙන රූපේ වර්ණ සතහ මාත්‍රය චිත්‍ර මාත්‍රය වතුරට වැටෙන ඡායාව බඳු ඡායාව බඳු රූපයක් හැටියට දකින්න පුළුවන් මට්ටමම ආවොත් වතුරේ තියෙන ඡායාව රූපය ගන්න ඕගොල්ලෝ නැමිලා අත දානවද? කවදාවත් ගන්න බෑ කියන එක තියෙනවා මිසක ගන්නවා කියන එකට හිතන එකත් මොඩකම කියලා හිතනවනේ. තේන දේ ගන්න අත දානවා කියනකොට ගන්න බෑ ගන්න කියලා අත දානවා කියන එකත් මොඩකමක් කියලා හිතමු කොහොමද? මේ තේන දේ උසල ගන්න හදනවා කියන්නේ මොන මොඩකමක්ද කියලා හිතෙන හිතන මට්ටමට පෙවුන. මොකද වෙන්නේ? ඒ මට්ටමටම තේරෙනවා. ඒක තමයි ඇත්ත හැමදාම සතාවිදන් වහන්සේ ඇති කල්දී නැති කල්දී ලෝකේ පැවතුන ඇත්ත උක. යතහ බුද්ධ ඥාන දර්ශනය කියන්නේ උකට. යතහ භූත යම්සේ වූද ඒ ධර්මයේ ඌ සැටියෙන්ම දකිනවා එයා. දැක්කහම මොකද වෙන්නේ? ඇත්තෙන් ඇති දකිනකොට ආශ්‍රයයෙන් කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා. ආශ්‍රයයෙන් මිදෙනවා. එතකොට යතහ භූත ඥාන දර්ශනය මොකේද? අනුපාදාපරේ වාද සඳහා මේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයන්ගෙන් මිදීම සඳහා එතකොට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා දේවල් දුරවන් කාමයේ රූපේ අරූපේ කියන මේ ඔක්කොම මේ රූපේ ආරම්භය යම්තා ගතිය දෙන්න පුළුවන් මේ රූපේ ආරම්භය මිනිස්සෙක් කරන්න, දෙවියෙක් කරන්න, ප්‍රඥෙක් කරන්න, කවසනකට යන්න පුළුවන් ගති ටික දෙන්නේ මිනිස්සු. මනසේ තියෙන ගති ටික නිසා යර කියන තැන් වල යන්නේ. ඒ ගති ටික යෙදෙන්නේ. එතකොට ආශ්‍රයෙන්ගේ මනස මිදෙනවා. කෙලෙසුන්ගේ මනස මිදෙනවා. දුව පුතා අම්මා තාත්තා රන් දෙවි මිලමුදල් කියන ටික ගති වලින් මනස මිදෙනවා. මිදුනහම මම සසරෙන් මිදුණ දුකෙන් මිදුණ ජරා මරණයෙන් මිදුණ මත්ති ඉපදෙන්නේ නැහැ කියන නෝන Taman තුලම ප්‍රත්‍යක්ෂා වෙනවා මේ ඥාන දර්ශනය මේ ආශ්‍රයන්ගේ බෙදීම නෙමෙයි මේ ඇත්ත දැක්ක නිසායි රත්තරන් කියන දැනුම මනස නිදුනේ ඒ හින්දා රාගදී නිසා එන සැප දුක් දෙකෙන් නිදිලා දුකක් දැන් නැති වෙලා ඒව හොයාගෙන නැවත යන්න තියෙන කෙලෙසෙත් නැති වුනේ ඒ නිසා මෙයන් විමුක්ති කියලා කියනවා මේකට. නිදුන. මෙයන්ගේ මේ චේතෝ විමුක්තිය මේ නිදීම අකෝප්‍ය වෙනස් වෙන්නේ. ඇයි? ඥාන දර්ශනය අකෝප්‍ය. අකෝප්පාමේ ඥාන දර්ශන. මගේ ඥාන දර්ශනය අකෝප්‍ය වුණාද රුද්‍රඥාන සිදේශනා කරන්නේ. අකෝප්පාමේ චේතෝ විමුක්තිය. මගේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි කියලා දැනගත්ත රුද්‍රඥාන වහන්සේ. මේ වෙනස් වීම වෙනස් මේ සිතේ නිදීම වෙනස් වෙන්නේ. මොකද වතුරට වැටෙන ඡායාවක් දැක්කහම ඕගොල්ලන්ට මේක ඔසවලා ගන්න බෑ මේක ගන්න හදන එක බොරුවක් කියලා වතුරට වතුර ඡායාව දක්න දක්න ගානේ අද පේනවනේ ඕක බැරි වීමකින් හරි වෙනස් කළ වතුරේ ඡායාව ගන්න අත්දැකීම දැවි වීමකින් හරි වෙනස් වීමෙන් වර්ණයෙන් ඡායාව ගන්නවද? වෙන්නේම නැහැනේ. ඒ විදිහටම දකින මට්ටමක් කවර මේ හැම වෙලාවකම දැවි වීමකින්වත් වෙනව කියලා නැහැ. එහෙම එකක් නැහැ කියලා දකින්න. මේ තියෙන වස්තුව කවදාවත් තේරුම් උස්සන්න බෑ කියන තැන මේ ස්පර්ශ ආයතන හයේම යථාභූත ස්වභාවය දකිනකොට මහා ගල් පර්වතයක් නොසෙල්ලී හුලඟින් ඉන්නවා වගේ තමයි ජීවිතේ. මේ ස්පර්ශ ආයතනයෙන් කම්පා වෙන්නේ මේ ඥාන දර්ශනය නිසා. එතකොට ඥාන දර්ශන සුද්ධියදී උන්ගේ ඇත්ත ඇති දකිනවා. දකින දැනට ආවහම ඥාන දර්ශන සුද්ධිය මොකද? අනුපාදා පරිදි. එහේ උපාදාන වශයෙන් ගන්නෑ. මම මගේ කියලා. රූපය උපාදාන වශයෙන් ගන්නෑ. පුද්ගලයේ සත්‍ය කාම උපාදාන වශයෙන් ගන්නෑ. මොකද්ද? රාත්තරන් යුගී මුසු මෙනි ගෙවල් දවල් කියලා ගන්නේ නෑ ලෝකේ. එතකොට ditthi උපාදානයෙන් ගන්නෙත් නෑ. මේ රූපේ සත්‍යයේ රූපේ ආත්මය පුද්ගලයේ වේදනා ආත්මය ගන්න. නැත්තම් අත්වාද උපාදාන වශයෙන් රූපේ අතුරු රූපේ ආත්ම වශයෙන් රූපේ අතුරු කරන ආත්ම වශයෙන් ස්කන්ධ ටික ආත්ම වශයෙන් දකින්නේ නැහැ. එහෙම නැතිනම් සිංහුත් මේ මිදෙන්න මෙහෙම මෙහෙම සමාදම් වෙන්න උනත් දෘෂ්ටි වශයෙන් ගන්නෙත් එතකොට මේ හතර උපාදානෙන් එකක්වත් ගන්න. උපාදානය අපේ මනසේ තියෙන්නේ ඒ උපාදානයේ විසින් මේවා ගන්නවා. උපාදානය ගන්නවා. එහෙම ගන්නෙ මොකක් නිසාද? උපාදානීය ධර්මිය පිළිබඳව නොදකින නිසා. උපාදානීය ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දැකීමට තමයි ඥාන දර්ශනය කියලා කිව්වේ. ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. එතකොට ඒ ඇත්ත ඇති හැටි දකිනකොට ආශ්‍රයක් ඡයයි. මේ ලෝකේ යම්තා ද්‍රව්‍ය කාරණාවන්ගෙන් යමක් යමක් යන්නේ යම කැටළු කරගෙන ඒ ද්‍රව්‍ය කාරණා ඒ ධර්මතා ඒ సంతානේ නැහැ. එහෙන් යමක් දකිනකොට සිහි වෙන්න Tamanta අදහස් නැහැ පවතින ඇත්ත පේනවා විතරයි. පේනවා කියන තැනක තියෙන එකම ඇත්ත ඒ ඇත්ත පේනවා. ආයේ ඒකට වෙන විස්තර නැහැ. වතුරේ තියෙන ඡායාවට ඡායාව කියලා පේනවා මිසක ඒකේ ආයේ රත්තරන් තියෙනවා රෙදි තියෙනවා වතුර ඇතුලේ මුතු ටිකක් තියෙනවා මැණික් ටිකක් තියෙනවා රංකාසි කියනවා කියලා දැක රංකාසි ගන්නත් දාන්නේ විකී ගන්නත් දාන්නේ නෑ වර්ණ ඡායාවට. වර්ණ ඡායාව ඡායාව හැටියට දැක්ක ඒක ඔසවන්නත්ද තිබුතනක තියෙන අල්ලන්නත්ද තේනවා විතරයි කියලා දකිනවා. ඊට පස්සේ එහෙම දන්නේ හින්දා දකින හින්දා ආශ්‍රය දෙන්නේ ආශ්‍රය කියන්නේ තේන ඡායාවට ගහක ඡායාව මලක ඡායාව කියලා හිතන එක නෙමෙයි එහි පේනකොට එහි ඇත්තට මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්වන ගතිය මනසේ. මොකද දකින්ද ආශ්‍රමය කියලා කියන්නේ මේ පේන සතහන නෙමෙයි. මෙහෙම සතහනක් නැද්ද වතුරේ හැරි ඡායාවක් ගෙනෙද්දී රත්තරන්මයි මේක රත්තරන් මෙහි තියන්නේ කියලා පෙන්වන ගතිය. ඒ හින්දයෙන් මෙහෙට ගලන්නේ. අනේ ක්‍රම මනසේ එන්නේ. එදේ එතකොට ඔන්නෝකට කියනවා රහත් වුණා කියලා. සෝපනිශේෂ කියලා. වර්තමාන ඥාන දර්ශනයෙන් ජීවත් වෙනවා යථාභූත ඥාන දර්ශනය තු ඒකයි රහතන් වහන්සේ කියලා කියන්නේ අපි වගේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉඳින හතර ඉරියව්වක් තියෙන කෙනෙක් නෙමෙයි. රහත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තාචි වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අංග 10ට අර්ථනාථ කියන්නේ මෙහෙම පෙනෙනකොට පෙනෙනවත් එක්ක මේ ටිකේ මේ ගති ටිකක් කියනවා එබඳු ගතියකින් යුක්ත සිතකින් තමයි සිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ එතකොට ඒ සිතින් කින් කිරීම ඒ සිතින් කින් කිරීම සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන දෙකේ වඳුන්නා මිසක අය කර්ම කියන්නේ එදෙන්න ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැවැත්ම දිහා බලාගෙන රහතන් වහන්සේ යනවා රහතන් වහන්සේ කෑම කනවා රහතන් වහන්සේ මට මෙහෙම කිව්වා කියලා පුද්ගල භාවයේ දුරු නොවෙච්ච පුද්ගල භාවය පැතර කරන අපි රහත් පුද්ගලයෙක් දකිනවා එතනද පුද්ගල භාවයෙන් නිදිලා අපි පුද්ගලයෙක් කියලා කියද්දි එතන පුද්ගල භාවයෙන් නිදිලා අපි සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ අපිට පුද්ගලයෙක් ඉන්නේ නැහැ රූපේ කනබුන ආහාරයෙන් හැදුන එක නාම ධර්ම ටික ස්පර්ශ නිරහට ගත් එක ඒ නාම රූප ධර්මයේ පිළිසින් දැකලා ඒ නාම ධර්මයේ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියලා ඇත්ත දැකලා ආස්තව ටික දුරු කරලා ඇත්ත දකින චිත්තචෛතසික ටිකක් උපදිනකොට මේ චිත්තචෛතසික ටිකට රහතන් වහන්සේ කිව්වේ එතකොට එබඳු සිතෙන් සිතුවිලි සිහි කළ සිතින් කින් කිලින් කරනවා ඒ මුළු ජීවිතේටම ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. කය ධර්මතා ටිකක් කය තමන්ගේ නෙමෙයි කය වචනය කියන ටික සම්මා දිට්ඨි සංකල්ප කියන ධර්මතාවයේ හොසෝන ළඟ ටිකක්. ඒකයි යහපතක්ම කියනවා යහපතක්ම කරනවා කියන ටිකක් වෙන්නේ. ඊට පස්සේ හිත අනාස්තෝ චින්තෝ විමුක්ති ප්‍රඥා විමුක්තියෙන් යුක්තයි. මේ නාමකය රූපකය දෙකම ධර්මතාවය. Taman කියන හැඟීමක්වත් නැහැ ධර්මතාවයක්වත් නැහැ. Taman කියන ස්වභාවයක්වත් නැහැ. පුද්ගල භාවයක් නෙවෙයි. තම පුද්ගලයේ ග්‍රහන්තුනා නෙවෙයි. පුද්ගලයේ නිවන් දැක්ක නෙවෙයි. එතකොට ඔය ඇත්ත නොදන්නා කම නිසා අපි ගාව පුද්ගලයෙක් ඉන්නෝනේ. ඒ පුද්ගලයා හින්නේ එතනත් බලලා අපි රහතන් වහන්සේ කෙනෙක්ව දකිනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ චිත්තචෛසික ටිකක යෙදෙන නෝන. ගති ටික. උන් ජීවිතයේ මෙච්චරයි. එතකොට එතන ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදිනවා හතරේ ඉරියව්වක විදින දුකකුත් නැහැ. ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරන දුකකුත් නැහැ. ලෙඩ වීම මහලු බව මරණය කියන ධර්මතාවයෙන් මිදින දුකකුත් නැහැ. සුභව ධම සත්‍ය නිසා හටගත් ධර්මය ආහාර නිසා හටගත් ධර්මය ආහාර නිසා නිරුද්ධ වෙනවා. හේතු නිසා හටගත් ධර්ම හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. කියන නුවණක් ඇතුළු ජීවත් වෙන ස්කන්ධය. ස්කන්ධ ටික යම් වලුද නුවණ එපමණ. නුවණ යම් බඳු ස්කන්ධ ටික එකයි. ස්කන්ධ ටික මම මගේ කියලා ගන්නා වූ කෙලෙසි නෑ. ඒ ටිකෙන් එතකොට මෙන්න මේකට කිව්වා සෝමනිශේෂණ නිපාත. ඒ ස්කන්ධ ටිකයි නුවණයි අසල වෙන තැන රහතනවා. පින්වතුනි ලෝකේ කියලා කියන්නේ සත්‍යය කියලා කියන්නේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි. මෙතන කනබුන ආහාරයෙන් හැදුණු රූපයයි ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකයි ඒ නාම රූප දෙක නිසා පවතින සිතයි. එතකොට ඔය ස්කන්ධ ටික. ඔය ස්කන්ධ ටිකේ ඇත්ත ඇති නොදන්නා කම නිසා මම මගේ මගේ ආත්මය කියන හැඟීම කෙලෙස් ටික අවිද්‍යාව, කාම, තණ්හා, උපාදාන කියන කෙලෙස් ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකටයි තමයි අපි සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ. ස්කන්ධ ටිකට කියන දුක්ඛ සත්‍ය කියන කෙලෙස් ටික කියන සංදි සත්‍ය කියන. තව මේ ලෝකය කියන දන්ට කියන්න වෙන්නේ සත්‍ය දෙකක් කියලා. යථාර්ථ වශයෙන් ගත්තාම චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකක් හඳුන්වන තැන තමයි මේ ලෝකය කියන්නේ. ලෝකය කියන දනක තියෙන අනාත්ම ධර්මතාවයේ විහාගෙන විහාගෙන කියු තියෙන්නේ සත්‍ය දෙක දුක්ඛ සත්‍ය සහ සංකේ සත්‍ය ස්කන්ධ ටිකක් සංකේස් ටිකක් ඊට පස්සේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දකින නුවණක් හදාගෙන කෙලෙස් නැති කළාම රහතන් වහන්සේ කියන්නේ ස්කන්ධ ටිකයි නුවණ ඒකට කෙලෙස් ටික නිරුද්ධ වෙලා හින්දා දුක නිරුද්ධ වෙලා කියනවා සමුදය දුරු වීම නිරෝධය කියලා කිව්වේ රහතන් වහන්සේ කියලා කියන්නේ ස්කන්ධ ටිකයි නුවණ. දැනටද පුද්ගලයා කියලා කිව්වේ මේ කෙලෙස් ටිකට මේ මේ ස්කන්ධ ටිකට නෙවෙයි. පුද්ගලයා කියන්නේ සත්‍යය කියන්නේ කෙලෙස් ටික. තෘෂ්ණාව තමයි හැම වෙලේම පුද්ගලයා. කෙලෙස්. තෘෂ්ණාව කියන එක නිරුද්ධ නම් පුද්ගලයා තමයි නිරුද්ධ. නැත්නම් මේ කන බොන ආහාරයේ යුක්ත රූපය මලමිනිය ධර්මවල මලමිනිය මලමිනිය කියලා මම කියන්නේ දැන් තියෙන රූපෙත් එකම තමයි රූප දකින හිත අවස්ථාව රූප දක්වා නිරුද්ධ වෙනවා සද්ධාහන හිත අවස්ථාව සද්ධාහන නිරුද්ධ වෙනවා ආය මම කියලා පුද්ගලික කියලා පනවගත්ත හිතක් වෙනම ඉතුරු වෙනවා නෑ ඔය ධර්මතා දෙකේ ඇත්ත නොදන්නා කම නිසා මම කියන ආශ්‍රයයක් කියලා තියෙනවා කෙලෙසයක් කියලා දැන් අපිට බලන්න අපේ ජීවිතේ දිහා හරියටම අපි පුද්ගලයා කියන දැනගත්තොත් එක්ක රූප බලමින් ඉන්නවා එක්ක සද්ධාමයෙන් ඉන්නවා එක්ක ගන්ධ සෝඳ ලබමින් එක්ක රස විඳිනවා එක්ක කායයට ස්පර්ශයක් වෙමින් එක්ක හිතින් මොනවා හරි යමක් සිහි කරගෙන ඉන්නවා. ඔය ස්පර්ශ ආයතන හයේ අකණ්ඩව සිදුවෙන චක්‍රේ ක්‍රියාදාමයක් පොතේ සිද්ධියනේ කියන්නේ. ඉන්නවනම් පුද්ගලයෙක් හරි සත්‍යයක් හරි මනයක් හරි ඔය ස්පර්ශ ආයතන හය ඇතුළේ ඉන්නවනේ නේද? දැන් බලන්න නමුත් කෙලෙස් කියන්නේ ඒක නෙමෙයි. දැන් හත් වෙනියයි කෙලෙස්. ওই ස්පර්ශ ආයතන හයම දැනගන්නා වූ මම කියලා කෙනෙක් ඉන්නවා මෙයා කොහොමද බලන්නේ බලන්න රූප බලන්නේ මම සද්ධාහන්නේ මම ගඳ සුවඳ බලන්නේ මම රස විඳින්නේ මම ස්පර්ශ ලබන්නේ මම අරමුණු හිතන්නේ මම කියලා කෙනෙක් හදාගෙන ඉන්නවා අපි ඔන්න ඔය කෙනයි අයින් වෙනවා ඔන්නේ යාට තමයි මුකෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම උපායල ටික තියන්නේ අත්‍යන්තයි නන්දිලාගේ මේ ටික නැති කළ මේ ස්පර්ශ ආයතන හයෙන් ජීවත් වෙනවා නම් මේක ධර්මතා ටිකක්. අපි පුද්ගලයා කියලා ලෝකේ පනවන තැනක තියෙන්නේ ඇත්තටම මේ ධර්මතා ටික තියෙන්නේ. දකිනවා දකින්නේ නිරුද්ධ වෙනවා අහනවා ඇහෙන්නේ පස්සේ නිරුද්ධ වෙනවා කියන ධර්මතා ටික. ඔය ටික නොදන්නාකම නිසා මේවා ඔක්කොම කරන්න කියන්නේ මමයි කියන තැනකින් අපිට තියෙන කෙලියක කියනවා මෙන්න මේක තමයි බුද්ධ කන්න ඕන ටික. මෙන්න මේ කෙලෙස් මේ ටිකයි අයින් වෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ගත්තම දිත්තේ දිත්ත මත දැකීම දැකීමක් විතරයි. ආයි මම හිතේ කරන්නේ. ආනන්දේ එහෙමක් විතරයි. කියන තැනකින් ජීවිතයේ සීනුවනත් එක්ක දැන දැකම ස්කන්ධය පොළිනෝ දැන දැකම නිරුද්ධ වෙනවා. දැන දැකම සත්‍ය අහනවා දැන දැකම නිරුද්ධ වෙනවා කියනකොට නිරුද්ධ වෙච්ච එක ඇති හැටියට ගන්න සිහි කරලා මනසින් ගන්න තැනයි කෙලෙස් පවතින්නේ. අහනකොට දැන දැකම අහලා දැන දැකම නිරුද්ධ වෙනවා නම් කෙලෙස් හිටින්නේ නැහැ. සිහි නැතුව සද්දයක් අහනකොට සද්දය නිරුද්ධ වෙනවා අමතරව සමගාමීව ඒක ඇති හැටියට අරගෙන සිහි කරනකොට ඒතරම තමයි මම කියන්නේ කියන්නේ. ඒ සිහි වෙන සිහි කරගෙන සිද්ධිය තුළ පුද්ගල භාවය. එතකොට වෙන්නේ ස්පර්ශ ආයතන හයම එක්කෙනෙක්ගේ වගේ වෙලා. මේ තියෙන්නේ. එතකොට හොඳට දුක් විඳින්න පුළුවන්. ඉතින් මේ ඥාන දර්ශන විසුද්ධියෙන් කරන්නේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටිය පෙන්නලා හත්වෙනිය හදන්නේ විදිහ නැති එක. හත්වෙනිය හදන්නේ නන්දි රාගය නැති කරලා තියෙන්නේ. ඉතින් නිවන් දකින්නවා කියලා අපිට කරන්න තියෙන්නේ ඔන්න ඔහොම වැඩසටහනකුයි වැඩ පිළිවෙලකුයි කියන එක මතක් කරගන්න වෙනවා. එහෙම නැතුව තව ආය නිවන් දකින්නවා කියලා වෙන වෙන වෙන වෙන මොනවා හරි ක්‍රමයක් හෝ තැනකට හෝ පත් වෙන එකක් නෙමෙයි වෙන්නේ මේ ජීවිතයේම ඇසුරු කරගෙන තියෙන මේ අවිද්‍යාව නැති මේ ආස්වාද ධර්ම කියන එකයි වෙන්නේ මේ සම්මා දිට්ඨියටයි නිවන් මඟ කියලා කියන්නේ මොකද ඒ ඇත්ත දකින කම හිඳයි තණ්හාව දුක ඇති කරන හේතු ටික දෙලටින් ගෙවෙන්නේ. ඒ දුකේ නිරෝධයටයි නිවන කියන්නේ. කියලා මෙන්න මේ විදිහට දැනගෙන ඒක ජීවිතයෙන් කරන්න ඕන කියන එක දැනගෙන සත්‍ය විසුද්ධිය කියලා කියන්නේ අද අපි ඉන්න තැන ඉඳලා යථාභූත ඥානය ඇති කරගන්න තැන දක්වා යන්න තියෙන ගමන් මඟ කියලා දැනගන්න. යථාභූත ඥානය කියලා කිව්වේ සීමා නොකරන ලද මනසක්. එහෙන් බලනකොට කිසි දෙයකට සීමා නොවෙච්ච පොඩි හැම දෙයක්ම පෙළෙන මට්ටමක පවතින පවතින ඇත්ත මම හෝ තව කෙනෙක් හෝ පුද්ගලෙන් දැනගන්න පවතින ඇත්ත ඒකේ දකින මට්ටමටයි යථාභූත ඥානය කියලා කිව්වේ. ඒ යථාභූත ඥානය නැති වුණොත් තියෙන්නේ මොකද්ද? වැරද්ද දෝෂේ ආශ්‍රවේ වෙනවා. ඒ ඇත්ත ඇති හැටි නොදකිනකොට සීමා නොකරන ලද මනසේ සිහියෙන් ඉන්නකම් හිතේ සිහිය අතහැරුණු ගමන්ම ගෙවල් දොරවල් රන් දෙදී මුතුමෙනි කියලා ආස්වාදන වෙනවා. එතකොට සිහියෙන් ඉන්නකම් මේවා නැතුවම සීමා නොකරන මනසින් හිතේ. නමුත් ඕක හැමදාම අපි වෘත්තම ඔබාගෙන ඉන්නකොට විතරක්ම කරුණේ ටෝච් එකපත් වෙනවා නම් අතහැරියොත් නේද වගේ එකක්. ඉතින් ඔක ඔබාගෙන ඉන්නවා වගේ එකක්. නමුත් ස්විච් එක දාලා තියන්න පුළුවන් එකක් නම් අපිට අසමිනාස්ස වැඩක් කටයුත්ත කර කරන්න පුළුවන් නේ. ඒ වගේ එකක් තමයි මේ ඥාන දර්ශනය සීමා නොකරන ලද මනසේ ඥාන දර්ශනය සම්බේවට පස්සේ විවේකයි. ඔබාගෙන ඉන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා කියන එකක් නෑ අසිහිය කියන එකක් නෑ. ආස්තෝල්ට එන්නේ ඉඩක් නෑ. ආලෝකයේ අපි මෙච්චර කල් දැන් අඳුර තියෙන වෙලාවට දැන් මොකද කරන්නේ? අර පංචම වර්ගයේ මුත්තමක් විතරක් තියෙනකොට ඒක උපාගෙන තමයි ආලෝක දඟල අඳුර නැති කරන්නේ. ඉතින් උපාගෙන ඉන්නක නැටත් විඳින ඉතින් උපාගෙන ඉන්නෝනේ ආලෝකෙ කියන්නේ. ඉතින් සිහියෙන් හොඳට ඉන්නකොට ආලෝකය කියන වගේ නීවරණ ආශ්‍රව නැහැ. දැවිලස බුද්ධ මධර්ම ගමන ආයත ආලෝකය. සිහිය චුත්තක් හරි අතහැරුම ආයත ආශ්‍රව ගොඩේ කෙලෙස් ගොඩේ. ඉතින් ඔක අමාරුයි. එහෙනම් අපි සමයක් හොයාගන්න මොකද්ද? අත නිදහස් කරගන්න පුළුවන් විදිහට මේ බුද්ධම පත්විලා තියෙන සෙලෙක්ටර් දාලා ඒක වෙනස් වෙන්න තියෙන විදිහ තියෙන විදිහට ක්‍රමයක් හොයාගන්න. ඒ වගේ කර්තය මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ. සීමා නොකරන ලද මනස තියෙන ඇත්ත ඇති හිතේ දකින්න තැනට මනස ගන්න ඥාන දර්ශනයක් උදා ගන්න. ඒතකොට සීමා නොකරන ලද මනස ඇත්ත ඇති හිතේ දකින්නේ දන්නවා. කියනකොට අපි කියන්නේ ඉන්නේ නෑ එතකොට කීන ජාති මගේ ජාතියක් සේවනා කියලා කියන්න පුළුවන්. උසිතම් භ්‍රමචර්යයෙන් භ්‍රමචර්යය ඉවරයි. මම යමක් සඳහා භාවනා කරනවා නම් භාවනා කරලා ඉවරයි. හැමදාම සිල් රකින්න ඕනේ සමාධි වඩන්න ඕනේ විදර්ශනා කරන්න සාසනයක් නෙමෙයි මේක. යම් තැනකට එන්න නම් මම මේක කළේ මම දැන් ටික කළා. මට ඕනකම තිබුණේ මේ ඇත්ත දැකලා ආශ්‍රව බුදින එක නතර කරන්න නම් මම ඒක කරගත්තා. ඈ සිතපත් කියන කතන් කර්මය කළ යුත්තේ කළා. නාපරම යුත්තේ දෙමට මත්‍ය කරන්න දෙයක් නැහැ. කාය මත්‍ය දෙමට කරන්න දෙයක් නැහැ. කරන යමෙක් අප්‍රමාදී කෙනෙක් විසින් කටයුතු නම් ඒක මම කරගෙන තියෙනවා. එහෙනම් කියන જાතික දෙම රසවල තියෙනවා. කියලා ප්‍රතිවික්ෂ ඥානය තුපුරිනවා. ඇත්ත ඇහිටි දැකලා ආස්වාද ටික මිදෙනවා මිදුනත් එක්කම නෝනෙනවා මම කටයුතු කරගන්නවා. යම් තැනකට ඇවිල්ලා යමකින් නිදෙන්න ඕන මේ සීමාව චලක විතරයි මම පන්නගෙන එන්න පුළුවන් මෙයාට මාව අල්ලන්න බැරි පරිදන්න කියලා කියනවා වගේ ඒ වගේ මේ ඥාන දර්ශනය කියන තැනට එන්නයි තියෙන්නේ ඒක ගන්නයි ඔය සත්‍ය විරුද්ධිය මේ තියෙන කියන එකත් මතක තබා ගන්න ඕනේ හරි එතකොට ඒ සඳහා ඔය භාවනා ක්‍රම අපි කරගන්නේ කරන්නේ අපිට දැන් ඔය කියපු ටික තේරුණා නේද? තව සම්පූර්ණ කියන්නේ ඔබට ওই විදිහටයි කරන්නේ කියලා ගන්න. අපි ටිකක් වෙලා ප්‍රශ්න චුට්ටකුත් කතා කරමු එතකොට ඒකත් හරි. මට මේ සම්ම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒක මට ගොඩක් හිතුණා. අන් කෙනෙකුට හදයි කියලා. භාවනා කරනකොට හොඳට හිත සමාධි වෙනවා ආලෝක දර්ශනත් එනවා ඇඟ ටිකක් මේ ගල් ගහනවා වගේ එකක් වෙනවා ඒක ඇත්තටම මෙහෙම එකක් තියෙන්නේ මම මේක මතක් කරන්නම් මේ අපි සත්‍ය නිමිති තියාගෙන ආනාපාන සතිය කොමනහරි සතර සමත කමතහක් වැඩුවොත් අපිට ආලෝක දර්ශන නොයෙක් දේවල් එන්න පුළුවන්. හැබැයි මම මතක් කරන එක තමයි ඒ ආලෝක දර්ශන වලට හිත යොමු කරන්න, නිකමතන් චුට්ට කරහරි යොමු කරන්න කරන තමන්ගේ මේක සිහිය අත්හැරෙනවා. භාවනා ක්‍රමයේ අත්හැරලා, නිවන් මාර්ග අත්හැරලා. තමන් කරගෙන ගිය ක්‍රමයේ හරිහින්දයි නීවරණ ධර්ම දුරුනේ ආලෝකයක් ආවේ. ආවට පස්සේ ආපු ප්‍රතිඵලය අල්ල ගන්නවා කියන තමන්ගේ ගමන අදාළයි. Taman ගෙදර හරි කඩේකට හරි යන්න ඕනේ කියන අදහස ඇතුව පාරට බහලා ගියේ හිඳයි මගදී මාර්ගහක් දැක්කේ කහක් දැක්කේ දැකපු ගහ ගම නතර වුණාම කඩේට යම යනව සිද්ධ වෙනවද නෑ ඒ වගේ Taman යම් යාතා රූප ඥාන දර්ශනයක් බලන්න කියලා ඒක දකින්න තැනට යන්න පාරට බහලා යන්න ගමන තමයි මේ සමතකමට හන්නේ ඒ යනකොට කමතහන වඩනකොට මගදී හම්බෙච්ච කඩේ යනකොට පාරේ හම්බෙච්ච නිමිත්තක් වගේ තමයි කියන්නේ ආලෝකයක් දැක්කා ප්‍රීතියක් ආවා සැපයක් ආවා එතකොට කඳු වගේ දැක්කා ගංගා වගේ දැක්කා කියලා කියන එක ඒකට අනුගත වෙනවා කියන්නේ තමන්ගේ කමතහන අතර ඊගාව ලොකුම වරද තමයි එහෙම වෙන්නේ නැහැ සත්‍ය නිමිත්තේක තියාගෙන මම මේ හිත නාසයේ හිත තියාගෙන ඇස් දෙකෙන් මෙහෙම බලාගෙන ඉන්න පුළුවන් මට. හොඳට හිත තබා ගන්න මම ආස්වාස ප්‍රස්වාසයේ නැහැ. සත්‍ය නිමිත්තේ හිත තියාගෙන මම මෙහි ඉන්නේ. ඒකයි මේ දෝෂේ. ඒකයි මට සත්‍ය නිමිත්තේ හිත තියෙනවා. මම ඉන්නේ බහැර අරමුණ. මම රූප වර්ධය බලාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ සත්‍ය නිමිත්තේ හිත තියාගෙන ධම්ම චිත්ත රූප දිහා බලාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට ආනාපාන සති ගමනට වැඩෙන්නේ. සත්‍ය නිමිති තියාගෙන ආස්වාද ප්‍රසවාසයේ සිහියෙන් හිටියෝ. ඔය නිමිති පේන්නේ නිමිති අතහැරෙනවා. නිමිති වලට හිත යොමු කරන්න එපා, නිමිති වලට හිත තබන්න එපා. සත්‍ය නිමිති හිත තබාගෙන ආස්වාද ප්‍රසවාසයේ සිහියෙන් ඉන්න. සත්‍ය නිමිත්තට හිත තබාගෙන සත්‍ය නිමිත්තටම නැඹුරු වෙලා ආස්වාද ප්‍රසවාසයේ සිහියෙන් ඉන්න. එතකොට හිත අහකටයි සත්‍ය නිමිති තියාගෙන රූප බලන්න පුරුදු වුණොත් හිත ගන්න බැරි ඕගලන්ට. පාඩුව අවාසිය අදන මේ හිත හොඳට වැඩෙනකොට ඉදිරි පිටුම් ජීවමානෝ වගේ රූපයි. එන දවසට ඕගලන්ට බය වෙන්නේ නැතුව මේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා කියන එකක් වෙන්නේ සත්‍ය නිමිත්ත හොඳට හිත තබාගෙන සිහිය ඇතුව ගියොත් විතරයි කුමන අත්දැකීමක් ආවත් ඒකට හිත නමන්න නැතුව ඉන්න පුළුවන් අත්දැකීම. තව හිත වඩනකොට ඕගලන්ට මේ ශරීරෙ මෝමවල් ලොකු වෙනවා පෙනේ ශරීරය යහට මෙහාට යනවා වගේ පෙනේ බෙලි කැරකෙනවා වගේ තේරෙන මේ ශරීරෙට මුකුත් වෙන්නේ නැහැ මම හැමදාම කියන අපි පරිහරණය කරන්නේ මනෝ කය අපි මෙච්චර කාලේ මේ කය කියලා හිතාගෙන ඉන්නේ නමුත් මේ නීවරණ ධර්ම අඩු වෙනකොට අඩු වෙනකොට මේ කලබල කබලෙන් කහලෙන් බැඳුණු කයේ බැඳලා ඉන්න නාම ධර්මයන්ගේ නිදහස් වීම ඉබකට වෙන්නේ එතකොට අපි හිතනවා අපේ බෙල්ල කැරකෙනවා අපේ මූණ කැරකෙනවා අපි මහත් වෙනවා ඒ වගේ වෙලාවකදී ඒව ගණන් ගන්නතු තමන් කරගෙන ගිය වැඩේ කරගෙන යන්න. ඒකට හිත නමන්න නමන්න බැහැ. අමාරු. මූණ මහත් වෙනවා වගේ ගිහුව මහත්යේ මහත්යේ මහත්යේ ඊගාට ඇස්සරල කෑ ගහලා බය වෙලා භාවනාව නම් කිසු කියන්නේ. මොකද චූටි දෙයක් තියෙන්නේ. තමන් චුට්ටක් අතහැරෙන්න සති නිමිත්තෙන් මේකද මනෝ විතර කියන්නේ නේද? මනසට නේද මේක ප්‍රකට වෙන්නේ? මොන්න නිමිත්තක් හම්බුණා Taman තේරුම් ගන්න මනසට හම්බෙච්ච විතරක් මන ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියන දරකින් හිතලා Taman කමටන වඩා හිතට තියෙන්නේ ඒකාවක තමයි දෝෂයක් නෙමෙයි නීවරණ ධර්ම හොඳට දුර වෙනකොට හොඳටම දුර වෙනකොට හිත සමාධි වෙනකොට විඤ්ඤාණ රූප උපදින එක නතර වෙනවා එතකොට මේ කය අර කියන්නේ ස්ට්‍රක් වෙනවා කියලා කියන්නේ ගල් වෙනවා වගේ වෙන්නේ. ඒක මේක විතරනේ මුළු ශරීරේ මෙහෙම වෙයි මට කියන්න ඕනුනේ මම දැකලා තියෙන වර්තමානයේ අහලා තියෙනවා යම් තැන්වල ධ්‍යාන ක්‍රම පනවනවා මෙතෙන් අධිෂ්ඨාන කරන සෝවාන් මෙතෙන් සකදාගාම මෙතෙන් අනාගාම මෙතෙන් අරිහත් කියලා ඔය මේ මේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියලා ඔක්කොම මතක් කරනවා මම හිතන්නේ ධ්‍යානතිය ධ්‍යානයක උණුසුමක්වත් දන්නේ නැතුව ඇති කියලා. ඔයගොල්ලෝ දන්න උපචාර මට්ටමේ ධ්‍යානය කියලා ආර්පණ මට්ටමේ ධ්‍යානයක් හම්බ වෙනකොට අපි එයා ඒ යෝග්‍ය මේ රූපේ දන්නේ නැහැ සම්පූර්ණම මේ කය කල්පිරියක් වගේ වෙනවා. ඔයගොල්ලෝගේ කකුල හරි අත හරි හිවි වැටුනොත් ඔයගොල්ලන්ට කකුල තියෙනවා කියලා තේරෙනවද ඒලාට? චුට්ටක තේරෙනවද? ඇයි විඤ්ඤාති රූප උපදින්නේ නැහැ. ඔයාලා දන්නවද සමාධියෙන් මේ කයේ ඒ විඤ්ඤාති රූප උපදින්නේ කියලා. සමාධියෙන් සමෝධිනකට වෙන්නේ සම්පූර්ණ කොන්ද පිටු පිටු වෙනවා. මුළු ශරීරෙ චුට්ටක්වත් දන්නේ මේවා ඇල්ලුවටවත් එයා දන්නේ සිහිය සම්පූර්ණ තනි කෙනෙක් විතරයි වැඩ කරන්නේ හැදෙන්නේ මේ ශරීරයෙන් කලක් වගේමයි. මූණක් කටක්වත් පේන්නේ නැතුව කොහෙද දැන් ප්‍රථම දැන් දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන කියලා අධිෂ්ඨාන කරන්න කියන්නේ මොකක්ද? ඒ හිතන්න ඔබ ඒ එහෙම කෙනෙකුට නිකමට හරි අත්දැකීමක් සමාජයේ ගැඹුරු සමාජික අත්දැකීමක් නිකමට හරි තිබුණොත් කෙනෙක් එයා කියනවා කියලා ඒක ලැජ්ජත් වෙයි. හරිද? ඔය මම කියන මහා ගැඹුරු සමාජයක් නෙමෙයි. සමාධිය ගොඩබිම ගැන මේ කියන්නේ. ඔතනින් පස්සේ සමාධිය කියන එක පටන් ගන්න. ඒකට මෙහා කියන්නේ සිහිය. මේ සමාධිය සමාධිය කියන්නේ ඊට පස්සේ ධ්‍යානලාභයේ කෙනෙක් කවදාවත් මෙහෙම කළ බලන්නේ බලන්න බෑ. ඒ තරම් මේ සිහිය තියුරයි. එයාට ඇතෙක් හැරලා බලනවා වගේ මෙහෙම බලන්නේ මොන ශරීරයෙන්. ඒක තමයි ධ්‍යාන චිත්තයේ ලක්ෂණ. පිටචර සංවරය. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. වේගවත් නැහැ මේ කය විඤ්ඤාත රූප. ඒ හින්දා ඒකේ තියෙන ධර්මතාව. එයා මේ උපාසකෙන් කොටේ යනව නෙමෙයි. එයා ප්‍රකට කරන්න යනව නෙමෙයි. ඒ චිත්තචෛතසික ටික වැඩ කරන හැටි පුද්ගලයෙක් හින්දානේ. ඕක හිතලාන කරවක වගේ જાති කියනකොට ඒක තේරෙන හොඳට මේක. මේක හිතලා කරන්නේ කියන්නේ. එහෙම එකක් නෙමෙයි. ඒක ඕරුවක් නෙමෙයි. මොකද වෙන්නේ අර වගේ ධර්මතාවය. එහෙම ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ඇඟ නියම වෙනවා කියන එක හොඳ සමාධියක ලක්ෂණය. හැබැයි ඒ සමාධිය සම්පූර්ණ නැති කරගන්නවා රූප බලන්න ගියලා. ඒ හින්දා කය එහෙම මෙව වෙනවා කියලා බය වෙන්න එපා. මේ අතපය ලොක් වෙන්නේ ඒක තමයි නියම සමාධිගත මනසක ලක්ෂණය. සම්පූර්ණ අධර්ම සිහිනෝන විතරයි හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ ඒ සමාධි මට්ටම ගන්න කෙනා සති නිමිත්තේ අඛණ්ඩව සති නිමිත්ත නැඹුරුල ඉන්න පුළුවන් හැකියාව ඇතුවම යනවා. නැත්තම් ඇස් ඉදිරි පිට එන චිත්තජ රූප එක්ක පිටුහෙන්න නැති වෙන මොකොත් නෙමෙයි එයා හේ කරවටන හින්දා මිසක. චූටි නුවණක් හසුරව ගන්න බෑ බයයි. චංචලයි. සති නිමිත්ත හිත තියාගෙන රූපාදී කුමන අනුමරකවට ඒකට අනුගත නොවේ මේකද හිතට පෙනෙන මනෝ මොන විදිය රූපයක් දැක්කත් නරක එකක් දැක්කත් හොඳ එකක් දැක්කත් සද්ධා විදන්දයක් දැක්කත් බුදුහාමුදුරන්ගේ රූපයක් දැක්කත් ඒක දැන් හිතට රූපයක් කියන දැනකින් දැකලා සති නිමිති තමයි ඉන්න පුළුවන්කම තියෙනවා එහෙම සති නිමිති ඉඳගෙන අන්න ඒ වගේ ඇඟ නොදන්න හිත විතරක් සීමා වෙච්ච සමාධියකට ගිහිල්ලා නාම රූප ධර්ම බලන්න හොඳට බලනවා හොඳට බලන්න ඒ මට්ටමට යන්න ඕනේ ඒ මට්ටමට යනකොට හොඳට බලනවා ඉතින් ඇඟ ගල් වෙනවා වගේ කියන එක දෝෂයක් නෙමෙයි ඒක ලක්ෂණයක් නමුත් අනිත් කෙනෙක් දිහා බලන්න එපා කියන එකත් මතක ගන්නවා තව මොනවද තියෙන්නේ බලමු මේක ඉතිමුණා සම්න ලෝභාංගේ දේශනා කළද සතිපට්ඨාන සූත්‍රයේ විශේෂම හේතුවට ආහාර නිසා කර්ම නිසා අවිද්‍යාව නිසා විපත්ති ලක්ෂණ නිසා යන දක්වා ඇති එහි විපත්ති ලක්ෂණ යන කොමද මේ ප්‍රශ්නේ හම්බ කරනද නැතුව තේරෙන්නේ නැහැ නේ. ඒකට ගිහිල්ලානේ අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හාව නිසා, ආහාර නිසා රූපය හැදෙනවා කියන එක පැහැදිලිනේ. ඒ කියන්නේ චිත්තචෛතසික ටික හැදලා තියෙන පෙර අවිද්‍යාව, කර්ම, තණ්හාවෙන් රූපය හැදලා තියෙන කනබුන ආහාරයෙන්. එතකොට දැන් ඇහැ හැදුනේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුව උදව් කරගෙන ආයතන කරන පවතින චිත්තචෛතසික ටික උදව් කරගෙන ඇහැ හැදුනහම ඇහැට කියන්න වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා සහ ආහාරයෙන් හැදුණු රූපේ කියලා නේද? හරි. හතරයි. මේ ඇහැ හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතාවයෙන් කියන එක නොදන්නාකම තව එකක් වෙනවා ඇහැ කියලා නිර්වචන ලක්ෂණ කියලා තව එකක්. ඇහැ හැදුනේ මෙහෙම නේද කියන එක නොදන්නාකම කියලා තව එකක් ඉවර වෙනවා. නොදන්නකොට පස්සෙන් දෙකේ ඉවර වෙනවා. නිම්පති ලක්ෂණ කියලා කිව්වෙ උපදීන. ඇහැ උපන්නේ මෙහෙම නේද? නිම්පති කියන උපදීන. නිම්පති ලක්ෂණ නොදැකීම කියන්නේ මේ ඇහැ කියන එක අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතුන් හැදෙන චිත්තචෛතික නිසා ආහාරයෙන් හැදුණු සතර මහා දාස රූපය නිසා මේ දෙන්නම නිසා නේද හැදුනේ කියන එක නොදන්නා තමයි ඇහැ මම කියන්නේ හේතුව. මම කියන්නේ හේතුව කියලා ඇහැ හැදෙන්න ඒ කෙලෙසේ නැති කෙලෝ කෙලෙසේ හැදෙන්න නිවති ලක්ෂණ කියනකොට අර හතර ගැනම නොදන්නා කම්මයි පස්සේ කියලා ගන්නෙත් ස්වාමීන් වහන්සේ මම යනු දැනීම ලැබෙන තැන විදිහට ගත්තාම හරිද මම කියලා කියන්නේ දැනුම ලැබෙන තැන කියලා ගත්තාම වැරදි නමුත් මෙහෙම එකක් ඒ කියන්නේ අපිට නිවැරදි විදිහට දැනුම ලැබෙන තැන් වල ඇත්ත දැනුම ලැබෙන තැන් වලදී මම කියන කම නැහැ. ඕක එහෙම අදහස කියනනම් හරි දැන් ඇහැට රූප පෙනෙන මට්ටම ගන්න ඔය මට්ටමේ සීමා නොකරන ලද මනස ඔය මට්ටමේදී තියෙන ස්කන්ධ ටික. මම කියන හැඟීම නෑ. දැනුම ලැබෙන මට්ටම කියලා කියන්නේ දැනෙන්නේ දැනගන්න මට්ටම මනෝ විඥාන මට්ටම කියන්නේ. අන්න ඔය මට්ටමේදී තමයි මේ මම කියන හැඟීම එන්නේ. මම කියන කිලේදී හැම වෙලේම මම කියන තැන මම කියන හැඟීම මමයා කියන ධර්මතාවය කියන තියෙන මනෝ විඥාන කියලා. ඒ නිසා මම කියන හැඟීම එන්නේ ධර්ම ලබන තැන කියනකොට අර අදහසෙන් දකින්ද මනෝ විඥාන මට්ටමේ කියන අදහසයි. ගරු ස්වාමීන් වහන්සේ රූපයේ කායු කාලයක් චිත්ත වීතිය කායු කාලයක් සමාන වේච්ච හේතු කර්මාවෙන් පහදලා දෙන කර්මාවෙන් මේ ඉතින් කියලා දෙන මේවා නම් ඉතින් තේරුමක් නැහැ. ඉතින් අපි මේ අප්‍රවාදීව මේ දැන් භාවනා කරගන්න යෝනේ. ඒකට හේතුවක් තියෙයි. රූපයක් ගත්තම රූප කලාපයක අවශ්‍ය මේවා මයින්න බෑ මයින්න තියෙන ඊටාමම තමයි හිත. චිත්තක්ෂණ කියලා කියන්නේ. රූප කලාපයක අවශ්‍යයක් තියෙන චිත්තක්ෂණ 17ක්. එතකොට සිත කියන්නේ ඊට වඩා දහසේ රූපය එකපාරක් ඉපද නිරුද්ධ වෙනකොට සිත ඒ වගේ 1000 තතාවක් ඉපද නිරුද්ධ වෙන වේගය. එතකොට සිතත් එක්ක එක රූප කලාපයකයි සිතකයි උපන්නෝ උපන්න රූපේ තියෙද්දිම සිත නිරුද්ධ වෙනවා. ආයෙත් ඒ රූපේම ඇසුරු කරගෙන සිතේ ඉපදෙනවා. ආයෙත් ඒ රූපේම ඇසුරු කරගෙන මෙහෙම සිත පාල් තව 16 වතාවක් ඉපදිලා. 17 වෙනි වතාවකට ඉපදිලා 17 වෙනි වතාවේ සිත නැති වෙනකොටම රූපේ නැති වෙනවා. රූපේක ආයු කාලය පනවන්න පුළුවන්කම වැඩි නිසායි සිතේ ආයු කාලය අඩු නිසායි චිත්ත වීතියක් එක රූප කලාවෙන් පනවනවා. රූප උපන්න රූප කලාපයක පැවැත්ම ඉච්ඡර වෙලාවක් තියෙන හින්දා අපිට සීතු උෂ්ණ දැනෙන්නේ. සීතු උෂ්ණ නැති මසුල් මේ ස්පර්ශයෙන් දැනෙන්නේ අපිට කියන්නේ රූප කලාපයක පැවැත්ම ඉච්ඡරක් තියෙන නිසායි. ඒකයි ඒකට ස්වාමීන් වහන්සේ රූපයේ යථාර්ථය දැරීමට උත්සාහ කිරීමේදී සංඥාවෙන් සිදුවන බාධක මාර්ග හරවාගන්නේ කෙසේද කරුණා පාදන්න. රූපයේ යථාර්ථය බලන්න සංඥාවෙන් බාධාවක් නැහැ. ඒ කියන්නේ රූපයේ යථාර්ථය කියලා කියන්නේ මේ මේ ටිකනේ. බාධාව තියෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර සත්‍යපස්සේ යෝනිසෝ මනස්කාරය කියන නැතිකමයි. එතකොට මොකද ඒ ටික නැති වෙනකොට ආශ්‍රව ධර්ම කියන එක එනවා. පෙනෙන මට්ටමට රූප සංඥාවක් එනකොට ඇත්ත නොදැක්කොත් තමයි සංඥාවක් නෙමෙයි අපේ සංඥාවක් ප්‍රශ්නකුත් නෑ මානසිකාරයෙන් ආශ්‍රවය දෙනවා. ඒ ආශ්‍රවය දුනොත් අපිට ඇත්ත පේන්නේ ආශ්‍රවය දුනොත් ඇත්ත පේන්නේ ඒ හින්දා ඇත්ත නොපෙනෙන ආශ්‍රව එන්නේ ඉස්සරහට බලන්න. මෙතන තියෙන්නේ ඇත්ත දැක්කොත් ඇත්ත නොදකිනකොට ආශ්‍රව කියනවා ආශ්‍රය දෙනකොට ඇත්ත නොදකිනවා. රූපය ඇත්ත නොදකිනකොට මිනිසෙක් කියලා පෙනෙනවා. මිනිසෙක් කියලා බලන හින්දා ආයෙත් රූපය ඇත්ත නොපෙනෙනවා. දෙක දෙක අතර තියෙන්නේ. ඇත්ත නොදකින හින්දා මිනිසෙක් කියලා බැරි. මිනිසෙක් මිනිසෙක් කියලා බලන හින්දා ආයෙත් ඇත්ත නොපෙනෙනවා. දෙක දෙක අතර. හැබැයි වෙන් කරන්න තියෙන්නේ. ඇත්ත බලන මිනිසය කියන අදහස අයින් කරනවා. ඊට පස්සේ මිනිසය කියන අදහස නොවෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රවකී ඇත්ත නොදකින නිසා මිනිසය කියන අදහස. ආශ්‍රව නිසා අවිද්‍යාව කියන මිනිසය කියන අදහස බලන නිසා ඇත්ත නොවෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව ආශ්‍රව නිසා අවිද්‍යාව. අවිද්‍යාව නිරෝධ ආශ්‍රව නිරෝධ ඇත්ත රූපේ ඇත්ත දැකපු හින්දා මිනිසය කියන අදහස එන්නේ. ආශ්‍රව නිරෝධ අවිද්‍යාව නිරෝධ මිනිස්සු කියලා නොබලන හින්දා ආයෙත් ඇත්ත කියනවා. කියලා ස්වාමීන් වහන්සේ එනේන සිතුවිලි සහ වේදනා බලමින් භාවනා කිරීම සුදුසුද? ආනාපාන සතිය වෙනුවට මෙම භාවනාව මට පහසු බව දැනෙනවා. ආනාපාන භාවනාවට වැඩි කරුණා පහළ දෙන්න. ආනාපාන සතිය වැඩි යුතුයි. ආනාපාන සතිය නැතුණත් කමක් නැහැ. හැබැයි සති නිමිති හිත තියාගෙන එන එන එන එන සිතුවිල්ලා හිත බලමින් ඉන්න. ආනාපාන සතිය බැරි නම් ඒක අතරින්ද සති නිමිති හිත තියාගන්න එක නම් ඕනෙමයි. සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රසවාසයෙන් අපි ඉන්නෝනේ. සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රසවාසයෙන් බැරි නම් ඒක අතරින්ද. සති නිමිති තියාගෙන එන එන විතරකයන්ගේ අනිත්‍ය බලමින් ඉන්න. එතකොට අනිච්චානුපස්සන භාවනාව වැඩෙනවා. ඒ ක්‍රමය සුදුසුයි. ඒක පහසු නම් හැම කලකට කමන්නේ එනේන වේදනාව ගැන බලන්න යන්න ඕනේ. වේදනකහා නොසලකා හැරලා එනේන විතර්ක ගැන විතරක් බලමින් ඉන්න බලසෙන්. එතකොට ඉක්මනට ඒක සමාධිය වෙනවා. ආනම් කෙනෙකුට පුළුවන් සති නිමිති තියාගෙන විකින් විට ආස්වාස ප්‍රස්වාසයේ හිත තබලා ආනාපාන සතිය වඩන්න. ආයනතර කරලා එන්නේ විතර්කයෙන් ගණිත බලන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙම නැතිනම් සති නිමිති තියාගෙන එනේ නේ විධානක වල අනිත් විතර බලන්න පුළුවන්. ඒ විදිහට කරන්න. දැන් ටිකක් දැන් භාවනා කරන්න. මම පොඩ්ඩක් දෙන්නම්.